ධර්මානුශාසනාව වැඩම වාහිඳින ගෞරවනීය දේශකයන්න් වහන්සේ එල්පිටිය නවදගල සිරිපුර ලේනගල බෝධිරාජ විවේක සේනාසනාධිපති වැලිගම පැනෑටියන කොඩිගහකන්ද සුගතදම් සේනාසනාධිපති කෝට්ටේ සුගතදම් සීල භාවනා සංවිධානයේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද වරකා පැලහෙනේ සුගත ඥාන ස්වාමින් වහන්සේ නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සංබුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සංබුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සංබුද්දස්ස කතමාචානන්ද සබ්බ ලෝකේ අනබිරත සංඥා ඉදානන්ද බික්ඛු යේ ලෝකේ උපායුපාදානා චේතසෝ අදිත්තානා බිනිවේසානුසයා තේ පජහන්තෝ විරමතින උපාදියන්තෝ අයං උච්චතානන්ද සබ්බ ලෝකේ අනබිරත සංඥාති අද මේ ධර්මානුශාසනාව සිද්ධ කිරීම සඳහා මා මාතුරුකා ස්ථානයේ තබා ගන්නට යෙදුනේ අනබිරත සංඥාව පිළිබඳවයි නොඇලීමේ සංඥාව පිළිබඳවයි පින්නතුනි ලෞතර බුදුරජාණන් වහන්සේ මේ සත්වයා සංසාර සාගරයෙන් ඈතර කරවීම සඳහා අනන්ත අප්‍රමාණ වූ දේශනාවන් පවත්වලා තියෙනවා. ඒ වගේම මෙලව ජීවත් වෙන මිනිස්යාගේ මෙලව ජීවිතයේ යහපත පිණිස, පරලොව ජීවිතයේ සුගතිය පිණිස, සාංශාරික ජීවිතයේ සැපය පිණිස හේතු වෙන කරුණු කාරණාවල් අනන්ත අප්‍රමාණව උන්වහන්සේ පැහැදිලි කරලා දීලා තියෙනවා. උන්වහන්සේගේ දේශනා අතර මේ අසවල් අසවල් දේ අඩුයි කියලා කියන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. එහෙමනම් අපේ මේ ලෞකික ජීවිතය සහ ලෞකිකත්වයෙන් ඊතරව ලබන උතුම් වූ ලෝකෝත්තර ජීවිතය පිළිබඳවත් උන්වහන්සේ කරුණ අපට මැනවින් පැහැදිලි කරන්නට යෙදුණා. අද මම මේ පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන ධර්ම කරුණු වලින් උන්වහන්සේ පැහැදිලි කරලා දීලා තියෙන්නේ මේ සසර අනන්ත අප්‍රමාණ දුක් විඳින සත්වයන්ට මේ සසරෙන් එතර වෙන්නට හේතු වෙන කරුණු පිළිබඳවයි. සංඥා 10ක් පිළිබඳව මේ ධර්මයේ විස්තර වෙනවා. මේ පින්වත් පිරිස මේ පිළිබඳව අහලා ඇති දස සංඥා කියලා. ඒවා දස සංඥා කියලා කියන්නේ අනිච්ච සංඥා, අනාත්ත සංඥා, අසුභ සංඥා, ආදී නව සංඥා, පහාන සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා, සබ්බ ලෝකේ අනබිරත සංඥා, සබ්බ සංකාරේසු අනිච්ච සංඥා, ආනාපාන සති. මේ 10 තමයි දස සංඥා කියලා සඳහන් කරන්නේ. එදා ලෞතර බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ ආනන්ද හාමුදුරුවන් වහන්සේ ඇවිදෙල්ලා බුදුරජාණන් වහන්සේට කියනවා ස්වාමීනි භාග්‍යවත් බුදුරජාණන් වහන්ස ගිරිමානන්ද හාමුදුරුවන් වහන්සේ බොහොම අසනීප තත්වයෙන් වැඩ ඉන්නේ බාල්ලගිලානෝ දැඩි ලෙස ගිරන් තත්වයට පත් වෙලා. එනිසා ස්වාමීනි වාග්යවත් බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ බලන්න වැඩම කරනවා නම් හොඳයි නේද කියලා. ඒ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට පැහැදිලි කරනවා ආනන්දය මා වෙනුවෙන් ඔබ යන්න ගිහිල්ලා මම මේ උගන්වන දස සංඥාවන් ටික ගිහිල්ලා ගිරිමානන්ද හාමුදුරුවන් ළඟ දේශනා කරන්න. එතකොට ගිරිමානන්ද හාමුදුරන් වහන්සේගේ ඒ රෝගාබාධයන් සියල්ලක්ම සුව වෙනවා කියලා උන්වහන්සේ පැහැදිලි කළා. දැන් මේ පින්වත් පිරිසත් දන්නවා දැන් පහුගිය කාල පරිච්ඡේදයේ තුලදී ඒ කොරෝනා වසංගතය හැදිච්ච කාලෙත් වැඩිපුරම ඔය ඇත්තන්ට හැමතැනම අහන්නට ලැබුණ සූත්‍ර ධර්මයක් තමයි මේ ගිරිමානන්ද සූත්‍රය. ඒ වගේම ලෙඩ රෝග වලට භාජනය වෙච්ච අයට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් කරන ලබන දේශනාවන් අතර මේ ගිරිමානන්ද සූත්‍රය දේශනා කරනවා. එතකොට එදා ලෞතුරා බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට මේ දස සංඥාවන් පැහැදිලි කරලා දුන්නා ගිරිමානන්ද හාමුදුරුවන් වහන්සේ ළඟට ගිහිල්ලා දේශනා කරන්නයි කියලා ඒ අනුව මේ දස සංඥාවන් දේශනා කළාට පස්සේ මේ ශ්‍රවණය කළ ගිරිමානන්ද හාමුදුරුවන් වහන්සේගේ සියලුම රෝගාබාධයන් සුව වුණ බව ධර්මයේ විස්තර වෙනවා. ඊට මේ මුලින් සඳහන් කරන්නට යෙදුන දස සංඥාවන් අතරින් අනබිරත සංඥාව පිළිබඳවයි අද මේ කාල වේලාවට අනුව මේ පින්වත් පිරිසට මා විස්තර කරලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ මාත්‍රිකා කළ පාඩේ නැවතත් මතක් කරලා දෙනවනම් අතමා චානන්ද සබ්බ ලෝකේ අනබිරත සංඥා ආනන්ද ආනන්දය සබ්බ ලෝකේ අනබිරත සංඥා සියලු ලෝකයන්හි නොඇලීම පිළිබඳව සංඥාව කතමා කවරේද? මොකක්ද මේ සියලු ලෝකයන් පිළිබඳව නොඇලීමේ සංඥාව? ඉදානන්ද බික්කෝ යේ ලෝකේ උපායුපාදානා චේතසෝ අදිච්ඡානාබි නිවේසානුසයාතේ පජහන්තෝ විරමතින උපාදි අන්තෝ ආනන්ද ආනන්දය ඉද මේ ශාසනයෙහි බික්කු භික්ෂුව සතර බය දක්නා තැනැත්තා යේ ලෝකේ උපායුපාදානා චේතසෝ අදිත්‍යානාබි නිවේසානුසයාති යම් කෙනෙක් මේ ලෝකයෙහි නැවත නැවතත් පවතින්නට හේතු වෙන එහෙම නැත්නම් සසර ගමන් කරන්නට හේතු වෙන මේ උපාය උපාදාන චේතසෝ අදිඨානය නිවේසානුසය කියන මෙන්න මේ ධර්මතාවයන් ඈත් කරමින් දුරු කරමින් නැවත නැවත නූපදවමින් කටයුතු සිද්ධ කරනවා නම් අන්නේ පුජ්‍යලයාට මේ ලෝකෙහි නොඇලීමේ සංඥාව ඇති කරගන්න පුළුවන්. ඒ නොඇලීමේ සංඥාව වැඩි දියුණු කරගත්ත කෙනාට මේ සසරින් එතර වීමේ හැකියාව පවතිනවා. එතන මෙතන සඳහන් කරනවා උපායෝපාදානා චේතසෝ අදිඨානාබිනිවේසානුසය මේ තුල කරුණු කීපයක් ගැබ් වෙලා තියෙනවා. එකක් තමයි උපාය අනිත් එක තමයි උපාදාන අනිත් කාරණාව තමයි අදිත්‍ථාන අනිත් කාරණාව තමයි අභිනිවේෂ අනිත් කාරණාව තමයි අනුසය එහෙමනම් මේ කරුණු පහක් පිළිබඳව මෙතන පැහැදිලි කරලා දෙනවා අනබිරත සංඥාව හැටියට ඒතර මේ පළවෙනි කාරණාව තමයි පින්නතුනේ උපාය. මේ සංසාරේ අපට නැවත නැවතත් නැවත නැවතත් ගමන් කරන්නට හේතු වෙන උපායවල් තියෙනවා. ඒ තමයි පින්නතුනේ අපට මේ සංසාරයේ ගමන් කරනකොට සුගති දුගති කියන මේ ස්ථාන වලට ගමන් කරන්නට සිද්ධ වෙනවා. ඒ ගමන් කරන්න වෙන දෙයක් නිසා නෙවෙයි අපි ඒ අවස්ථාවන් වලදී කරනු කියනු ලබන ක්‍රියා සමුදායන් නිසා ඒ වගේම අපේ මේ මනසේ ඇතිවෙන සිතවිලි සමුදායන් නිසා එතන අපට නොඑක් ආකාරයේ సంతානයේ තුල ඇතිවෙන සිටිවිලි හැම එකක්ම අපට කුසල් සහගත නොවෙන්න පුළුවන් අකුසල් සහගත නොවෙන්න පුළුවන්කම තියෙනවා. නමුත් මේ කුසල් සහගත වුණත් අකුසල් සහගත වුණත් ඒ තුළින් පින්නතුනි මේ සසර ගමන් කරන්නට හේතු වෙන සංස්කාර ධර්මයන් අපට රැස් වෙනවා. ඒතකොට මේ සසර නැවත නැවතත් විපාක පිණිස කර්ම රැස් වෙන තුරු අපට මේ සංසාරයේ ගමන් කරන්නට සිද්ධ වෙනවා. ඒතර විපාක පිණිස කර්ම රැස් නොවන්නට නම් මේ සංස්කාර කියන ස්වභාවයෙන් හිත ඈත් වෙන්නට ඕන. එතකොට තමයි පින්නතුනි අපට මේ සසර ගමන නිමාවකටපත් කරගන්නට පුළුවන්කම තියෙන්නේ. ඒතකොට මේ සංසාරයේ ගමන් කරන්නට හේතු වෙන උපායක් තමයි පින්නතුනි අපට මේ සුගතියටයි දුගතියටයි කන කියන මෙන්න මේ ස්ථානයන් කරා පමුණුවන විදිහට අපේ సంతානයේ තුල මේ සංස්කාර ධර්මයන් රැස්වීම. ඒතොර මේක අපිට සරලව කියනවා නම් කෙටියෙන් කියනවා නම් තෘෂ්ණාව සහ දෘෂ්ටිය වශයෙන් සඳහන් කරන්න පුළුවන්. තෘෂ්ණාවයි දෘෂ්ටියයි. ඉතින් අපි මේ කරන කියනු ලබන ක්‍රියා සමුදායන් සමහර විට අපි තෘෂ්ණාව මූලික කරගෙන කරනවා තෘෂ්ණාවෙන් සමහර ඒවා අපි දෘෂ්ටිගතිකව කරනවා එතකොට අපි මේ කරන කියනු ලබන දේවල් තෘෂ්ණා සහගත නම් දෘෂ්ටි සහගත නම් මොකද වෙන්නේ අපට සතරෙන් නිදහස් වීමක් ඇත්තේ නැහැ. එනිසා මේ තෘෂ්ණා දෘෂ්ටි වලින් තොරව අපි මේ කරන කියන ලබන දේවල් සිද්ධ කරන්න පුළුවන් නම් අන්න අපට ඒ සංසාරයෙන් ඈත් වෙන්නට හේතු වෙන ධර්මතාවයන් එතන දිනු වෙනවා. එතකොට පින්නතුනේ මේ සුගතියටයි දුගතියටයි කියන මේ දෙකට තමයි අපි මේ කරනු කියන ලබන මේ සංස්කාර වලින්පත් වෙන්නේ. එතකොට මේ දුගතියට ගෙන යන ධර්මතාවය තමයි පින්නතුනි මිත්‍යා දෘෂ්ටිය. එතන යම් කෙනෙක් මිත්‍යා දෘෂ්ටික හැඟීම් ඇති කරගෙන කර්මය කර්මඵලය විශ්වාස නොකිරීම ස්වභාවයෙන් යුක්තව කටයුතු කරනවා නම් දෘෂ්ටිගතිකව කටයුතු කරනවා නම් අන්න ඒ පුජ්‍යලයාට දුගතියට යන්නට ඒක හේතුවක් බවට පත් වෙනවා. ඒ වගේම තමයි පින්නතුනි සුගතියට පමුණුවන්නට හේතු වෙන ධර්මතාවය පිළිබඳව කල්පනා කරලා බැලුවට පස්සේ සුගතියටයි දුගතියටයි දෙකටම පමුණවන්නට මේ තෘෂ්ණාව කියන ධර්මතාවය හේතුවක් බවට පත් වෙනවා. ඒතකොට කෙනෙකුට හේතෙන්න පුළුවන් තෘෂ්ණාවෙන් කොහොමද සුගතියටපත් වෙන්නේ කියන කාරණාව. එතකොට මේ තෘෂ්ණාවෙන් සුගතියටපත් වෙන්නේ කොහොමද කියනවා නම් දැන් අපි දන්නව පින්නතුනේ යම් යම් අය පින්දහම් වල නිරත වෙන අවස්ථාවන් වලදී ඒ තමන්ට සංසාරයේ මීට වැඩියෙන් ලැබෙන සැප සම්පත් අපේක්ෂාවෙන් යුක්තව පින්දහම් වල නිරත වෙනවා. ඒ වගේම තමයි මීට වැඩිය උසස් භවයක උත්පත්තිය ලබන්නට තියෙනවා නම් හොඳයි කියලා ඒ අනුවත් පින්දහම් වල නිරත වෙනවා කුසල ධර්මයන් වර්ධනය කර ගන්නවා. එහෙමනම් එතන පවතින්නේ මොකද්ද? තෘෂ්ණාව. එතකොට මේ තෘෂ්ණාව කියන ධර්මතාවය වැඩි දියුණු භාවයට පත් කරගෙන ඒ තුළින් පාපක්‍රියාවන් වල නිරත වුණොතින් දුර්ගතියටපත් වෙන්නට ඒක හේතුවක් බවට පත් වෙනවා. ඊටවන අපි හොඳ යහපත් ක්‍රියාදාමයන් සිද්ධ කළා නම් ඒන් දුගතියටපත් වෙන්නේ නැහැ සුගතියට ගමන් කරන්නේ ඒක හේතුවක් බවට පත් වෙනවා. ඉතින් ওই විදිහට ඒ දේ සිද්ධ වෙනවා. එතකොට එහෙමනම් මේ සුගතියට සහ දුගතියට යන උපාය තමයි මොකද්ද? තෘෂ්ණාව සහ දෘෂ්ටිය කියන මේ ධර්මතාවය. එතකොට මෙලව ජීවත් වෙන මේ මිනිස්යාට මේ තෘෂ්ණාව සහ දෘෂ්ටිය කියන ධර්මතාවයන් දෙක තියෙන තාක්කල් සංසාරයෙන් ගැලවීමක් ඇත්තේ නැහැ. එය බුදුරජාණන් වහන්සේ පැහැදිලි කොට වදාළේ මේ තෘෂ්ණාවෙන් සහ දෘෂ්ටියෙන් ඈත් වීමේ ක්‍රමවේදය පිළිබඳවයි. එතකොට මේ තෘෂ්ණා දෘෂ්ටි කියන ධර්මතාවයෙන් දුර වෙන්නට නම් අපි මේ ස්කන්ධයන්ගේ යථා තත්ත්වයම අවබෝධ කරගත යුතුව පවතිනවා. එහෙමත් නැත්නම් නාම රූප ධර්මයන් පිළිබඳවම ඇත්ත ඇති හැටියෙන් අවබෝධ කරගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට එහෙමනම් හොඳට තේරුම් බේරුම් කරගන්නට මේ තෘෂ්ණාව සහ දෘෂ්ටිය කියන ධර්මතාවයන් දෙක අපට මේ සංසාරයේ සුගතියට සහ දුර්ගතියට පමුණවන ධර්මතාවයන් හැටියට සැලකන්ට පුළුවන්. ඊළඟ කාරණාව තමයි පින්නතුනේ උපාදාන. එතකොට මේ උපාදාන කියන එකෙන් අදහස් කරන්නේ පින්නතුනේ මේ උපාදාන දැඩිව අල්ලා ගැනීමයි. එතකොට මේ උපාදානයන්ට හේතු වන ධර්මයන් හැටියට සලකන්න පුළුවන් අපේ මිහිර වශයෙන් සලකනු ලබන තෘෂ්ණාව. ඒ කියන්නේ අපේ යම්කසේ ධර්මතාවයක් පිළිබඳව තෘෂ්ණාවක් ආසාවක් ඇති කරගන්නවා නම් අපි මේ තෘෂ්ණාව සහ ආසාව කියන මේ ධර්මතාවයන් ඇති කරගන්නේ කුමක් නිසාද? ඒ ධර්මයන්ගේ යථා තත්ත්වය අනවබෝධය නිසා. එතකොට මේ උපාදානයන්ට එහෙම නැත්නම් දැඩිව අල්වා ගන්නට හේතු වෙන ධර්මතාවයන් තමයි මේ තෘෂ්ණාව කියලා සඳහන් කරන්නේ. එනිසා මේ පින්වත් පිරිස අහලා තියෙනවා තණ්හා පච්චයා උපාදාන. ඒ තෘෂ්ණාව කියලා කියන්නේ අපි යම් කිසි දෙයක් මధుර වශයෙන්, මිහිරි වශයෙන් අරගන්නව නම් ඒක තුලින් මොකද්ද වෙන්නේ? මේ තෘෂ්ණාව කියන ධර්මතාවය තමයි හට ගන්න. දැන් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දීලා තියෙනවනේ නැවත නැවතත් නැවත නැවතත් මේ ස්කන්ධ ධර්මයන් හටගන්නට හේතු වෙන ධර්මතාවය කුමක්ද කියලා. එතකොට මේ නැවත නැවතත් දුක නැමැති මේ ස්කන්ධ ධර්මයන් හටගන්නේ මොකක් නිසාද? මේ තෘෂ්ණාව කියන ධර්මතාවය නිසා. එතකොට සමුදයාරේ සත්‍යයේ හැටියට උන්වහන්සේ පැහැදිලි කර දෙන්නේ කුමක්ද මේ තෘෂ්ණාව. එතකොට මේ තෘෂ්ණාව කියන ධර්මතාවය තියෙන තාක්කල් එහෙමනම් නැවත නැවතත් නැවත නැවතත් අපට මේ සංසාරයේ ගමන් කරන්නට හේතු වෙන ස්කන්ධ පංචකයන් තමයි අපට ලැබෙන්නේ. ඒනොට ස්කන්ධ පංචකයන් නැවත නැවතත් ලැබෙන්නේ ඒවා කෙරෙහි තියෙන ආසාව ඇලීම නිසා. එතකොට මේ තෘෂ්ණාව කියන ධර්මතාවය ඇති වෙන්නේ කොතනද කොහොමද ඇති වෙන්නේ? මේ පින්නතුන් නිතර දෙවේලේ අහලා තියෙනවා යං ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ තා තණ්හා uppajjamaana uppajjati එත්ත නිවිසමානා නිවිසති යන් ලෝකේ පිය රූපං මේ ලෝකේ යම්කිසි දෙයක් ප්‍රිය ස්වභාවයෙන් යුක්ත නම් සාද රූපං මధుර ස්වභාවයෙන් මිහිර ස්වභාවයෙන් යුක්ත නම් යම් ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා uppajjamana uppajjati මෙන්න මේ කියන ලද තෘෂ්ණාව එතන තමයි උපදින්නේ නැවත නැවතත් පිටා සිටින්නේ ඒ ස්ථානය තුලම පමණ. ඒතර බුදුරජාණන් වහන්සේ තවදුරටත් මේ පිළිබඳව විස්තර කරනවා පැහැදිලි කරනවා මොනවද මේ ලෝකයේ තියෙන මිනිස්යන්ට ප්‍රිය ස්වභාවයෙන් යුක්ත මధుර ස්වභාවයෙන් යුක්ත ප්‍රිය ස්වභාවයෙන් යුක්ත ධර්මතාවයන් මොනවද? චක්කුම් ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සා තණ්හා uppajjamana උප්පජ්ජති. එතකොට මේ ලෝකේ ජීවත් වෙන මිනිස්යාට මේ ඇස කියන ධර්මතාවය ප්‍රියයි, මధుරයි, මිහිරි. එනිසා තමයි මේ ඇස කියන ධර්මතාවය පිනවීම සඳහා අපි යොදා ගන්නා ලද රූප ධර්මතාවය ඇස පිනවීම සඳහා උපයෝගී කරගන්නේ මොනවද? රූප. එතකොට මේ රූපය කියන ධර්මතාවයත් මధుර වශයෙන්, මිහිරි වශයෙන්, ප්‍රිය ස්වභාවයෙන් ගන්නවා. එනිසා මේ ඇස මధుර ස්වභාවයෙන්, මිහිරි ස්වභාවයෙන් ගත්තනම් එතන තෘෂ්ණාව උපදින්නේ. ඇසට පෙනෙන රූපය මధుර ස්වභාවයෙන්, මිහිරි ස්වභාවයෙන් ප්‍රිය ස්වභාවයෙන් ගත්තනම් එතන තියෙන්නේ එතන ඇති වෙන්නේ මොකද්ද? තෘෂ්ණාව උපදවන ස්වභාවය. එතකොට මේ තෘෂ්ණාව උපදවන ස්වභාවය ඇති වෙන්නේ මොකක් නිසාද? අපි ඇස පිළිබඳව යථා තත්ත්වය නොදන්නාකම නිසා, රූපය පිළිබඳව නොදන්නාකම නිසා, ඒ වගේම ඒ ඇසයි රූපයයි නිසා ඇතිවෙන ස්පර්ශය කියන ධර්මතාවයන් ආදී ඒ අනුව පවතින මේ ධර්මතාවයන්ගේ යථා තත්ත්වය යථා ස්වභාවය ඇත්ත ඇති ඇතියෙන් නොදන්නාකම නිසා මොන තෘෂ්ණාව කියන ධර්මතාවය උප ඉපදිනවා. එතකොට මේ තෘෂ්ණාව කියන ධර්මතාවය නිසාමයේ මම කියන පුජ්‍යලයා සතුටු ගැනීම සඳහා සන්තෝෂමත් භාවයට පත් කිරීම සඳහා අර දෘෂ්ටි කියන ධර්මතාවයත් උපයෝගී වෙනවා. එතකොට එහෙමනම් පින්නතුනි බලන්න කල්පනා කරලා අපි මේවා දැඩි ආසාවෙන් යුක්තව අල්ල ගන්නවා. ඒ නිසා ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන මෙන්න මේ ධර්මයන් පිනවීම සඳහා මමය මාගේ කියන දැඩි ආශාවෙන් ඇලීමෙන් යුක්තව කටයුතු සිද්ධ කරනවා. එනිසා අර තෘෂ්ණාව මොකද්ද වෙන්නේ? උපාදානයක් බවට පත් වෙනවා. දැඩිව අල්ලා ගැනීමක් සිද්ධ වෙනවා. ඒතකොට පුතඥ පුජ්‍යලයාගේ ස්වභාවය තමයි අර කාමාදී වස්තුන් දෙඩි ආසාවෙන් අල්ලා ගැනීම. ඒ වායෙන් ඈත් වෙන්නට කල්පනා කර කරන ඒවායෙන් මිදෙන්නට ක්‍රියාදාමයන් අනුගමනය කරයි ඊටාත්ම අල්පයි. ඒතකොට එහෙමනම් මේ උපාදාන කියලා සඳහන් කරන්නේ අපි මේ මధుර වශයෙන් මිහිරි වශයෙන් යම් යම් දේවල් නැවත නැවතත් අරගන්නවා නම් මේ තෘෂ්ණාව කියන ධර්මතාවයෙන් ඒ උපාදානයේ කියන ධර්මතාවය ඇති වෙනවා. ඊළඟට පින්නතුනේ අදිඨාන පදිත්තාන කියලා සඳහන් කරන්නේ මේ සිත ඇසුරු කොටගෙන පවතිනා වූ ධර්මතාවය. එතකොට මේ සිත ඇසුරු කරගෙන යම් යම් ධර්මතාවයන් අපට ඇති වෙනවා. එතකොට අපිට මේ සංසාර ගමන සිද්ධ වෙන්නට හේතු වෙන ධර්මතාවයන් තියෙනවා ආශ්‍රව ධර්මයන්. ඔයත් අහලා තියෙන ආශ්‍රව ධර්ම හතරක් පිළිබඳව කාමාශ්‍රව, භවආශ්‍රව, ditthාශ්‍රව, අවිජ්ජාශ්‍රව. මෙන්න මේ කියන ආශ්‍රව ධර්මයන්. එතකොට මේ කාමය ඇසුරු කරගෙන අපේ මේ හිත පවතිනවා. ඒකට අපි කියනවා කාමාශ්‍රව කියලා. ඊළඟට දෘෂ්ටිය ඇසුරු කරගෙන අපිට මේ ආශ්‍රව ධර්මයන් ඇති වෙලා තියෙනවා ඇති වෙනවා ඒක කියනවා ditthාශ්‍රව කියලා ඒ වගේම මේ භවයන් ඇසුරු කරගෙන ආශ්‍රව ධර්මයන් ඇති වෙනවා අපි ඒවට කියනවා භවආශ්‍රව කියලා ඒ වගේම තමයි අපේ මේ නොදැනීම ඇසුරු කරගෙන අපිට මේ ආශ්‍රව ධර්මයන් ඇති වෙනවා ඒවට කියන මොකක් කියලාද අවිජ්ජාශ්‍රව කියලා එතකොට මෙන්න මේවා සිත ඇසුරු කරගෙන නිරන්තරයෙන්ම පවතින ධර්මතාවය. එතකොට මේ ධර්මතාවයන් තියෙන තාක්කල් මොකද්ද වෙන්නේ? සංසාරයෙන් ගැලවීමක් ඇත්තේ නෑ නැවත නැවතත් සංසාරය තුලම. ඊළඟට තියෙනවා පින්නතුනේ අබිනිවේෂ. අබිනිවේෂ කියන එකෙන් අදහස් කරන්නේ සාස්වත දෘෂ්ටිය සහ උච්ඡේද දෘෂ්ටිය. ඒ සාස්වත දෘෂ්ටිය වශයෙන් සඳහන් කරනු ලබන්නේ මේ භවය සදාකාලිකයි කියන අදහස. ඒ කියන්නේ අපේ මේ සංසාරේ ගමන් කරනකොට මේ හැමදෑම එකම නාම රූප ධර්ම සංතතියක් එක දිගටම ක්‍රියාත්මක වෙනවා පවතිනවා කියන මෙන්න මේ ලෝකය සාස්වතයි කියන නැත්නම් සදාකාලිකයි කියන අදහස. ඒ සදාකාලිකයි කියන අදහස එහෙම නැත්නම් සාස්වත දෘෂ්ටි අපට ඇති වෙන්නේ කුමක් නිසාද? අපට මේ ස්කන්ධ පංචකයේ චනයක් චනයක් පාසා ඇති වෙන නැති වෙන ස්වභාවය නොදන්නාකම නිසා අපට දැනෙන්නේ අපට වැටහෙන්නේ අපි හිතන්නේ අපි මේ හැමදෑම සදාකාලිකවම මේ ලෝකේ භවයෙන් භවයට භවයෙන් භවයට ගමන් කරන්නේ මේ මම කියන මේ එකම පුජ්‍යලයා කියන එක. එනිසා සමහර විට මිනිස්යන් අතර මේ සාස්වත දෘෂ්ටිය කියන ධර්මතාවය ඇති වෙනවා. ඒකට හේතුව තමයි මේ නාම රූප ධර්මයන් ක්ෂණයක් ක්ෂණයක් පාසා මොහොතක් මොහොතක් පාසා බිනි බිනි වෙනස් වෙවි යන ස්වභාවය නොදන්නාකම නිසා. ඒ නිසානි සමහර විට මිනිස්සයෝ මේ සංසාරික ගමනම සුවපත් කර ගැනීමේ අදහස පෙරදර කරගෙන භවය සැපවත් කරගන්නටම හේතු වෙන්නේ කියලා හිතාගෙන යම් යම් ක්‍රියාදාමයන් සිද්ධ කරනෝ ලබනවා. එතකොට සමහර විට අපිට මේක ටිකක් වටහා ගන්න අවබෝධ කරගන්න බොහෝමත්ම අමාරු. ඒ වගේම බොහෝමත්ම ගැඹුරු ධර්මතාවයක් හැටියට සඳහන් කරන්න පුළුවන්. දැන් අපි මේ මොහොතේ ඇහෙන් රූපයක් දැක්කනම් ඒ ඇහෙන් රූපයක් දැකපු හැටිය එතන ස්කන්ධ පංචකයක් හට ගන්නවා. ඒ ස්කන්ධ පංචකය හටගත්ත හැටිය මොකද වෙන්නේ? ඒක නැති වෙලා යනවා. ඊළාට ඒක නැති වෙලා තමයි තවත් ස්කන්ධ පංචකයක් අපට ඇති වෙන්නේ. දැන් උදාහරණයක් හැටියට සඳහන් කරනවා නම් අපි ඇහෙන් රූපයක් දකිනවා නම් ඇහෙන් රූපයක් දැකපු හැටියෙම රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ පංචකයම එතන ඇති වෙනවා. ඒක ඇති වෙලා ඒක වෙනස් වෙලා ඒක නැති වෙනවා. මේ ෂණයකින් සිද්ධ වෙන දෙයක්. නමුත් අපට ওই සියුම් ධර්මතාවය වැටහෙන්නේ නැහැ අවබෝධ නැහැ. ඒ වැටෙන්නේ නැත්තේ අවබෝධ වෙන්නේ නැත්තේ මොකක් නිසාද? අපේ හිත ඒ ධර්මතාවයන් අවබෝධ කරගන්න තරම් සංසුන් නැහැ. එනවා සංසුන් මනසක් ඇති කරගත්ත කෙනෙකුට ඒ සංසුන් මනසෙන් යුක්තව අවධානය යොමු කළොතින් Tamante ඒ පිළිබඳව හොඳට දැනගන්න තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. ඊළඟට අපිට කනට ශබ්දයක් ඇහෙනවා නම් ඇහෙන් රූපයක් දකින අතර වාරෙම කනෙන් සත්‍ය අපිට දැනගන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. නමුත් අපට දැනෙන්නේ වැටෙන්නේ එක සැරේටම මේ ධර්මතාවයන් ඇති වෙනවා කියලා. ඊටවට ඇහෙන් රූපයක් දකිනවා නම් ඒ චිත්ත වේති අවසන් වෙලා තමයි ඊළඟට කනෙන් ශබ්දයක් ඇහෙනවා නම් ඒ ධර්මතාවය සිද්ධ වෙන්නේ. ඊටවට කනෙන් ශබ්දයක් අහනවා නම් එතෙන්දිත් ඇති වෙන්නේ මොකද්ද? මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ පංචකය ඇතිවීම. එතකොට මේ ස්කන්ධ පංචකය වෙනස් වීම සහ නැතිවීම මේ ෂණයකින් ඒ දේ සිද්ධ වෙනවා. ඇති වෙනවා, වෙනස් වෙනවා, නැති වෙනවා. එනිසානේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්ට යෙදුනේ තේනිමානි වික්කවේ සංකතස්ස සංකත ලක්කනානි. මහණෙනි මේ සංකත ධර්මයන්ගේ සංකත ධර්ම කියලා කියන්නේ මේ හේතු ප්‍රත්‍යයන්ගෙන් අටගන්නා ලද ධර්මතාවයන්ගේ ලක්ෂණ තුනක් තියෙනවා. උප්පාදෝ පඤ්ඤායති, බයෝ පඤ්ඤායති, තිතස්සඤ්ඤතත්තම් පඤ්ඤායති. ඇතිවීමක් පනවනවා, නැතිවීමක් පනවනවා, ඒ වගේම පැවතීමේ වෙනස් වීමක් පනවනවා. ඒතකොට මේකේ නොදන්නා නිසා අපට හිතෙනවා අපට දැනෙනවා මේ අපේ හිතම තමයි එකෙන් දිගෙන් දිගට දිගෙන් දිගට එක දිගටම පවතින්නේ. මේ ආත්මභාවයේත් එහෙමයි ඊළඟ ආත්මභාවයේත් එහෙමයි සංසාරේ දිගටම එහෙමයි කියන්නේ මේ මමත්වයක් අපිට ආරෝපණය වෙලා තියෙනවා. හැබැයි හොඳට තේරුම් ගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා නචසෝන චාඤ්ඤෝ. ඒතර මමත්මේ වෙන කෙනෙකුත් මේ බලන් කොච්චර ගැඹුරු දෙයක්ද කියලා. එතකොට මේක අවබෝධ කරගන්න තාක්කල් අපට මේ සංසාරයෙන් නිදහස් වීමක් ඇත්තේ නැහැ. ඒක අවබෝධ කරගන්නට නම් නිෂ්කලංක මනසකින් යුක්තව අපට මේ නාම රූප ධර්මයන් අවබෝධ කරගන්න සිද්ධ වෙනවා. ඊළඟට තවත් තියෙන සමහර කෙනෙකුට අදහසක් ඇති වෙන්න පුළුවන් මරණයෙන් පස්සේ නැවත උත්පත්තියක් ඇත්තේ නැහැ කියලා. ඒකට කියන උච්ඡේද දෘෂ්ටිය කියලා. මරණයෙන් මත්තේ නැවත උත්පත්තියක් ඇත්තේ නැහැ පුනර්භවයක් ඇත්තේ නැහැ කියලා. එතකොට එහෙම ගත්තත් ඒකත් මොකන්ද උච්චේ දෘෂ්ටියට වැටෙනවා. එතකොට මේ පෘථග්ජන සත්‍යය මේ මාරුවෙන් මාරුවට සාස්වත දෘෂ්ටිය සහ උච්ඡේද දෘෂ්ටිය කියන මේ දෙකෙන් දෙකට මාරු වෙවි තමයි ඉන්නේ. ඇයි හේතුව? අපට අපේ මේ ස්කන්ධ පංචකය පිළිබඳව ඇත්තේ ඇති හැටියෙන් අනවබෝධය නිසා. එතකොට ඒ ස්කන්ධ පංචකය අවබෝධ කරගන්න නම් මොකද්ද කළ යුතු වන්නේ? විදර්ශනාවක් වැඩි යුතුයි. විදර්ශනාවෙන් කරන්නේ මොකද්ද? මේවා යථා තත්ත්ව ඇත්ත ඇති හැටියෙන් අවබෝධ කර ගැනීම. ඊළඟ කාරණාව තමයි පින්නතුනේ අනුසය ධර්මය. අනුසය කියලා කියන්නේ පින්නතුනේ අපේ సంతානයේ තුල හරියට අර නිදන් කෙරුවා වගේ යටපත් වෙලා තියෙනා වූ ක්ලේශකර ධර්මයක්. එනිසානි සමහර කෙනෙක් කියනවනේ මට නම් තරහ එන්නේ නැහැ. මට මේ නිතරම කරුණාවෙන් මෛත්‍රියෙන් තමයි මං කටයුතු සිද්ධ කරන්නේ. මට ඊර්ෂ්‍යාවක් ආදී දෙයක් හටගන්නේ එහෙම නැත්නම් ඊටමත් හොඳයි. නමුත් හැබැයි තියෙන ප්‍රශ්නේ තමයි එහෙම කිව්වට නිදන්ගත වෙලා තියෙනා වූ දේවල් යම්කිසි දෙයක් ඉස්මතු වුණාට පස්සේ තමයි මෙන්න මේවා දඩ ඉස්මතු වෙවි ඉස්මතු වෙවි දැන් සමහර විට පින්නතුනේ සරල උදාහරණයක් ගන්නවනම් කෙනෙක් කියන්න පුළුවන් මට තරහ යන්නේ නැහැ කියලා. නමුත් Tamanට තරහ ඇති වෙන යම්කිසි කාරණාවක් ඇති වුණාට පස්සේ ඔන්න තරහ නැත්තම් ප්‍රශ්නයක් නැහැ. දැන් බලන්න එපා ඒක නොඑක ආකාරයෙන් තමන්ට අදාළ වෙන බලපාන යම්කිසි දෙයක් ඇති වුණාට පස්සේ මොන විදියට මේ තරහව කියන එක ප්‍රමාණිකෝල ඉස්මතු වෙයි ඉස්මතු වෙයි ඉන්නේ කොහොමද කියලා. එතකොට මේ අනුශය කියලා කියන්නේ එහෙමනම් අර නිදන් වෙලා වගේ ඉස්මතු නොවේ තියෙන ධර්මතාවය. සමහර අය බණ භාවනා කරනකොටත් ඒ ධර්මතාවයන් ඈත් වෙනකොට නීවර ධර්මයන් ඈත් වෙනකොට හිතනවනේ මං හරි ධාන මාර්ගපොළටපත් වෙලා ඔය ආදී වශයෙන් කියලා එමෙ හිතනවා. දැන් මං මාර්ගපොළලාභියෙක් ඔය ආදී වශයෙන් ඉතින් මේ එතන වෙන්නේ මොකද්ද? අර කුසල ආරම්මණය මෙනෙහි කිරීම නිසා අකුසල ආරම්මණය යටපත් වීම. එතකොට ඒ නිසා මේ අනුශේය ධර්මයේ ඉස්මතු නොවන තාක්කල් සමහර රැවටෙන්න පුළුවන්. ඒතර මේ වගේ අනුශේය ධර්මයන් හතක් ධර්මයේ තුර විස්තර කරලා දීලා තියෙනවා. කාම රාගානුශය, පටිඝානුශය, මානානුශය, දිට්ඨානුශය, ඊළඟට විචිකිච්ඡානුශය, භවරාගානුශය, අවිජ්ජානුශය කියලා වෙලා මේ විදිහට ධර්මතාවයන් හතක් දක්වලා තියෙනවා. එතකොට මෙන්න මේ කියන අනුශේධ ධර්මයන් තමන්ගේ సంతානය තුළ ඉස්මතු නොවන තාක්කල් තමන් තුළ ඒ ධර්මතාවයන් නැහැ කියලා සමහර විට හිතාගෙන ඉන්නවා කල්පනා කරනවා. ඉතින් ඒ අනුව පින්නතුනේ කල්පනා කරලා බැලුවට පස්සේ මේ සියලුම ධර්මතාවයන් පිළිබඳව අපිට යථා තත්ත්වයෙන් අවබෝධ වීමක් නොවන තාක්කල් අපට මේ ලෝකෙන් එතර වීමක් ඇත්තේ නැහැ. ඒතර බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ පිළිබඳව නොඇල්මට හේතු වෙන්නට නම් මෙන්න මේ කියන ධර්මතාවයන් පිළිබඳව අවධානයෙන් ඒවා මෙනෙහි කළ යුතු ආකාරය පිළිබඳවයි මේ අනබිරත සංඥාවෙන් සඳහන් කරන්නට යෙදුනේ. ඉතින් ඒ අනුව මේ සදහැවර පින්වත් පිරිස අද මේ අවස්ථාවේදී මේ ධර්මතාවයන් පිළිබඳව කරුණු කාරණාවන් ටිකක් දැනගන්නට යෙදුන මේ රැස් කරගත් උතුම් කුසලය භවකත ජාත්‍යාදී භවකතරෙන් නිදහස්ව ලබන උතුම් වූ නිර්වාණ අවබෝධය සඳහා හේතු ආසනා වේවායි ප්‍රාර්ථනා කර. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරං ධර්මදේශනයේ පැවැත්වූ ගෞරවනීය දේශකයන්න් වහන්සේ එල්පිටිය නවදගල සිරිපුර ලේනගල බෝධිරාජ විවේක සේනාසනාධිපති වැලිගම පැනෑටියන කොඩිගහකන්ද සුගතදම් සේනාසනාධිපති කෝට්ටේ සුගතදම් සීල භාවනා සංවිධානයේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද වරකාපැලහේනේ සුගත ඥාන ස්වාමින් වහන්සේ Thank you.